ඉද බික්කවේ ඒකච්චෝ සමනාව බ්‍රාහමනාව ඒවන් වාදී හොති ඒවන් දී තිමින්න මේ වගේ දෘෂ්ටි තියන අය ඉන්නවා දැන් මේ ක්‍රම හත කියන එක පැහැදිලි කරන්නේ යතෝකෝ බෝ අයන් අත්තා රූපී ඔන්න දැන් බලන්න මේ කරුණු අපි කොච්චර වැදගත්ද කියලා දැනගන්න අද අපි කතා කරන ධර්මයේ කියලා කතා කරන කරුණු වල තියෙන කරුණුත් මේකේ තියෙනවා මේ දෘෂ්ටිත් එක්ක තියෙන්නේ එතකොට අපි ඒ ඒ ධර්මයේ පෙන්නපු ඒ අර්ථයටම යමු නැත්නම් මේ දෘෂ්ටි වලට යමු වෙන්නේ මේ ආත්මය කියලා එකත් මේ තමා ඉන්නවා ආත්මය. මේක රූපී ධාතුම් මහා භූතිකෝ මාතා මේ හතර මහා ධාතුන්ගෙන් හටගත් එකක්. හතර මහා ධාතුයි මේ රූපී බව. මේ තමා කියන මේ රූපී බව. අම්මා තාත්තගෙන් මේ පැන පැන නැගිච්ච දෙයක් මේ කය කියන්නේ. ඇත්තනේ ඒක. හතර මහා ධාතුන් හටගත්තේ අම්මා තාත්තගෙන් තමයි මේ කය හැදුනේ. රූපේ හතර මහා ධාතුවෙන් හටගත්තේ ආත්මීය රූපය අම්මා තාත්තගෙන් තමයි හටගත්තේ. ඒ කය. මෙන්න මේක උච්චෙජ්ජති විනාශති නහෝති පරම්මරණ. මේ කය බිඳුනහම විනාශ වෙනවා. මරණින් මත්තේ නෑ. ඇත්තනේ. දැන් මරණින් මත්තේ මේ කය තියනවද? මේ කය මෙතන මේ මොකද කියන්නේ? මෙන්න මේ කය තියනවා. මේ කය මේ ඉස්ලාම් මේ ආත්මය කියන මේ රූපය හතර මහා ධාතුවෙන් හටගත්තේ. හතර මහා ධාතුකයි. ඒ වගේම අම්මා තාත්තගෙන් තමයි මේ කය හැදුනේ. මේ කය බිඳුනහම විනාශ වෙලා යනවා. විනාශ වෙලා යනවා මරණින් මත්තේ නේ. දැන් මරණින් මත්තේ මේ කය තියෙනවද? අපි හොඳට අපි ගැන දෘෂ්ටි අපි ගැන හිතලා බලන්න. අපි ඒ කෝණයෙන් බලන්න. දැන් අපි දන්නවනේ මේ කය හැදුනේ හතර මහා ධාතුවෙන් කියලා, අම්මගේ තාත්තගෙන් කියලා. වෙන කොහෙන්වත් නෙමෙයිනේ. අන්න ඒක අපි දන්නවා. එතකොට දැන් අපි තමා කියලා මේ ගත්ත කාරණාව. දැන් මරණින් මත්තේ මේ කය තියෙනවද? නෑනේ. ආයක තමයි කියන්නේ. මරණින් මත්තේ නෑ. මරණින් මත්තේ වෙන කයක් නෙ තියෙන්නේ. මේ කය නෑ. ඔන්න විනාශ වෙනවා. එත්තවතාකෝ බොහෝ අයං අත්තා සම්මා මෙන්න මේ විදිහටයි කියනවා තමා කියන එක දැන් මේ තමා කියන කාරණාව සම්පූර්ණයෙන් මනාව විනාශ වෙනවා. තමා කියන එක එතකින් විනාශ වෙනවා. ඔන්න ඔය දෘෂ්ටියට යොමු වෙනවා. අන්න සත්‍යයාගේ විනාශය. ඒතර බලන්න ඒ කාරණාව මුල් කරගෙන දැන් අපි හොඳට හිතලා බැලුවොත් අපි කවුරුත් දන්නවද අපි පිළිගැනීමක් නැතින අනාගතය ගැන? අපි කවුරුත් දන්නවද අනාගතය පිළිබඳව? ඔබට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් අපි අපන්නක සූත්‍රය මේ ළඟදී කතා කරා. ඒකෙදි ලස්සන විග්‍රහ කරලා පෙන්නවා ලෞකික සම්මාදිට්ඨිය කියන එක සත්‍යවාදීව පිළිගන්න සත්‍යවාදීවකට යොමු වෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් මේකෙදිත් අපි හිතන එකක් හිතන එක එකක් සහ අපේ ඇත්ත ස්වභාවය තව එකක්. එතකොට මේ ඇත්ත ස්වභාවය කියන කාරණාව අපි පිළිගැනීම දෘෂ්ටිගතක වීමදී ලෞකික සම්මාදිට්ඨියත් එක්ක හරි විනාශ වෙන්නේ නැහැ කියලා දන්නවා. නමුත් අපි සත්‍ය වශයෙන් අපට එහෙම හැඟීමක් නැහැ. එතකොට දැන් අපි තුල එහෙනම් මෙන්න මේ දෘෂ්ටි තීදි කියලා බලන්න එනවා. විනාශයල යනවා. දැන් එතකොට ඇත්තට මම කියන කාරණා එක බැලුවාම අපි තුන අපි ඊළඟ ජීවිතයේ දෙවියෙක් නැත්නම් බ්‍රහ්මෙක් නැත්නම් තිරසනේ. දැන් අපට තියෙනවද? දැන් ඔන්න මං ඊළඟ ජීවිතයේ තිරසනේ නැත්නම් වෙන මිනිස්සෙක් කියලා ඉපදුනහම ආ මේ කලින් මේ මම කියලා ඊළඟ දැන් අපට අතීතය බලන්නකො. අතීතය අපට දැන් පොඩ්ඩක් හරි හැඟීමක් තියෙනවා කලින් ජීවිතේ අන්න අරයා තමයි මේ දැන් මම මෙලා ඉන්නේ. එහෙම හැඟීමක් තියෙනවද කාට හරි? අතීත ජීවිතේ අන්න අර හිටපු කෙනා අර තිරිසන් ලෝකෙ හිටපු කෙනා නැත්නම් අර මනුස්ස ලෝකෙ හිටපු කෙනා අර දිවි ලෝකෙ හිටපු කෙනායි දැන් මම කාට හරි තියෙනවද ඒ කෙනෙක් පෙන්වන්න? එහෙම එකක් නැහැ නේ. පුබ්බේනෝ හැති කරගත්ත කෙනෙකුට නම් තියෙනවා. තේරුම් ගන්න පුළුවන්. නමුත් අනික් කෙනෙකුට එහෙම එකක් නැහැ. ඒකවල මෙන්න මේ විදිහට මේ මේ ආත්මේ මෙන්න මේ විදිහවයි සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්නේ. මේ ආත්මයේ මේ තමා මෙන්න මෙහෙම විනාශ වෙලා යනවා කියලා මෙන්න මේ දෘෂ්ටිය විභවය ඇති වෙනවා. ඒක පළවෙනි කාරණාව. තව එකක් තියෙනවා. අත්තිකෝ සෝ ඒසෝ වත්තා යන්තුවන් වදේසි නේසෝ නත්තිීත වදාමි. මෙයා කියන්නේ මේ විදිහටයි. ඔන්න ඊළඟ කියනවා. ඔබ ඔය අර අර අර කෙනාගේ දෘෂ්ටියත් එක්ක කතා කරන්නේ. ඔබලා ඔය කියන ආත්මයක් නැහැ කියලාම කියන්නේ නෑ. ඔයා ඔහොම ආත්මයක් තියෙනවා. මොන ආත්මයක්ද? හතර මහා ධාතු වලින් හටගත් රූපයෙන් යුක්ත අම්මගෙන් තාත්තගෙන් හැදිච්ච කයකින් තියෙන ආත්මයක් තියෙනවා. ඔක ඇත්තයි. නමුත් නෝචේකෝ අහං නෝචේකෝ හෝ අයං අත්තා ඊතර සම්මා නමුත් ඔය විදිහට නම් ඔය ආත්මේ සම්පූර්ණයෙන්ම විනාශල යන්නේ නැහැ. ඔය විදිහට. කියන්නේ ඊළඟ ජීවිතේ කියන එකත් විනාශල යන්නේ නැහැ. අතිකෝ බොහෝ අඤ්ඤෝ අත්තා දිබ්බෝ රූපෝ තියෙනවා දිව්‍ය වූ රූපයක්. ඒ තමයි දිව්‍ය ස්වરૂපයක් තියෙනවා. කබලින්කාර කාමාවචර කාමාවචර ඒ දිව්‍ය ලෝකය කබලින්කාර ආහාරාන භක්ඛාන දැන් ඔන්න මෙතන පැහැදිලි කරන්නේ කබලින්කාර ආහාර අනුභව කරනවා කියලා සතර ආහාර විග්‍රහයක් නෙමෙයි අපි ඔය මම අර මුලිනුත් කිව්වේ එකයි දන්න වචන හැමදේම හැමතැනටම දාගන්න එපා ඒ භාග්‍යතුන් වහන්සේ කරපු විස්තරය එක බලන්න ඕනේ මෙතන තියෙන්නේ අනුභව කරනවා කියන එක එතකොට දැන් අපි ගත්තොත් අරූප ලෝකවල එතනදී කබලින්කාහාර බක්ඛානම් කියන එක නෑ. ඒතකොට රූප අරූප ලෝකවල මනෝ සංචේතනා කියලා මනසින් මනෝමය මනෝ සංචේතනා කියලා විග්‍රහයකුත් නෙමෙයි. ඉතින් මනෝමයං ආහාරං. ඒතකොට මනෝමයනේ හිතන. ඒ ඒ කතා කරන්නේ මොකද්ද? ලෝකේ පවතින විදිය. හතර ආහාර කතා කරන්නේ බුදුරන් වහන්සේ මේ ඊතරවන පරයය විග්‍රහ කරන්නේ. ඒ නිසා මේ පටලව ගත්තොත් එහෙම සම්පූර්ණයෙන් අමාරු වැටෙනවා. දැන් ඊතර මෙතන මේ පැහැදිලි කරනවා මේ මේ කබලින්කාර ආහාර අනුභව කරන කාමාවචර දිව්‍ය ලෝකයේ ඇත්තන ඔබ ওই කාරණාව දන්නේ නැහැ. මම ඒක දන්නවා දකින්නවා. දන්නවා දකින්නවා. ඒ කියන්නේ දැන් මැරලා ගිහිල්ලා දැන් දැන් ඇත්තනේ දැන් අර ආත්මයත් තමා ඉන්නවා කියලා කියන්නේ මේ මේ හතර මහා ධාතුන් හට අරගෙන අම්මගෙන් තාත්තෙන් හදිච්ච මම ඉන්නවනේ. දැන් මැරලා ගියාම විනාශයට යන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් තියෙනවා. කාමාවචර. කබලින් කරා අනුභව කරන. අන්න ඒකට යනවා කියලාම දන්නවා. හැබැයි ඒකෙන් පස්සේ විනාශයට යනවා. ඇයි එතෙන් දිහා දකින්න යාට හැකියාවක් නැහැ. ඒකෙන් පස්සේ විනාශ වෙලා යනවා. එතවතාවක මෙන්න මේක තමයි මනාවම ආත්මය තමාව විනාශ වෙලා මෙන්න මේ වගේ දෙවනි දෘෂ්ටිය මේ. තුන්වෙනි දෘෂ්ටිය තමයි අතිකෝ ඒසවත් ඔබ කියන අය ආත්මය ඇත්ත. දැන් ඔන්න මේ දෙන්නටමනේ කියන්නේ. දෙන්නටම කියන්නේ. දැන් ඔබ කියන ඔය ආත්මයක් තියෙනවා කියන එක ඇත්ත. මොකක්ද ඇත්ත? ඒ ඇත්ත තමයි රූපී වූ හතර මහා ධාතු වලින් යුක්ත කයක් යුක්ත රූපයක් සහිත අම්මගෙන් තාත්තගෙන් හැදිච්ච කයක් තියෙනවා. ඔක ඇත්ත ඒකාත්මයි. ඒක තමයි තමා. ඒක මම නෑ කියන්නේ නෑ. හැබැයි ඔය විදිහට නම් මනාව විනාශ වෙන්නේ නෑ. එතකොට දැන් ඔය ඔය විනාශ වෙන දෙකම එක්කෙනෙක් කිව්වා කය බිඳුනට පස්සෙම ආත්මය තමා විනාශ වෙනවා. අනිත් එක්කෙනා කිව්වා දිවි ලෝකයකට ගිහිල්ලා විනාශ වෙලා යනවා. දැන් මෙයා කියනවා එහෙම වෙන්නේ නැහැ. මෙයා කියනවා අත්තිකෝ බොහෝ අඤ්ඤෝ අත්තා දිබ්බෝ රූපෝ. දැන් දෙවෙනි එක්කෙනා කතා කරේ කාමය සහිත කබලින්කාර ආහාර අනුභව කරන දිවි ලෝකයක් ගැනනේ. දැන් මෙයා කතා කරන්නේ එයාට ඊට වඩා වෙනස් දෙයක් හම්බෙන්නේ. කබලින්කාර ආහාර සහිත දිවි ලෝක යනවා කියන එක නෙමෙයි. එයාට හම්බෙන්නේ රූපී මනෝමයක්. ඔහුට තියෙනවා මනෝමය රූපයක් තියෙනවා. සබ්බ සියලු අංගපසංග සහිතව මනෝමය රූපයක් තියෙනවා. ඉඳුරන් හොඳින් තියෙනවා. හැබැයි ඒක මනෝමයයි. ගොරෝසුව නෑ. ඒ දිව්‍ය ලෝකේ. අන්න ඒක මම දන්නවා, දකිනවා. ඔය මේ ආත්මය ඒ කියන්නේ මේ කබලින්කාර මේ මේ අම්මගෙන් තාත්තගෙන් හැදුන හතර මහා ධාතු වලින් තියෙන මේ රූපී මේ කයේ ස්වභාවය ඒ ආත්මේ ඒ තමා විනාශ වෙලා ගියාම ආත්මය කියන්නේ තමා කියන එක. මේ තමා විනාශ වෙලා ගියාම මොකද වෙන්නේ? ඔන්න ඔය රූපී ලෝකෙ ගිහිල්ලා උපදිනවා. අන්න එතනින් පස්සේ සත්වයාගේ විනාශයක් තියෙනවා. ඒ මනෝමය රූපී ලෝ මනෝමය රූපී භවෙන් පස්සේ සත්වයා විනාශ වෙනවා. මනෝමය රූපී භවෙන් පස්සේ සත්වයා විනාශ වෙනවා. එතකොට මේ කතා කරන්නේ මොකද්ද? මනෝමය රූපාවචර ලෝක. අන්න එතනින් පස්සේ ඉවරයි. ඇයි ඒකනේ එතන ඒක වඩන්නේ? දැන් අතන දිව්‍ය ලෝක වඩනවා. ඇයි එතනින් පස්සේ හරි. එතනින් පස්සේ හරි නිදහස් වෙනවා සත්‍ය. තමා නිදහස් වෙනවා දිව්‍ය ලෝක ගියාම. අතනදී ආ දැම්ම නිදහස් වෙනවා. මේකෙන් පස්සේ නිදහස් වෙනවා. මෙතන තුන්වෙනි කාරණාවේදී අර රූපාවචර බ්‍රහ්ම ලෝක ගියාම හරි නිදහස් වෙනවා. නු බලන්න එතකොට මේ මේ තැනට අපේ හිත යනවා කියන්නේ අපි මේ මේ දෘෂ්ටියකට කොටු වෙලා අනින්නේ. ඊළඟට හතරවෙනි දෘෂ්ටිය කියනවා ඒකේ ඔබ කියන ආත්මය ඇත්ත මොකක්ද ආත්මයක් තියෙනවා මේ අම්මගෙන් තාත්තගෙන් හැදුන හතර මහා ධාතු වලින් හටගත්තු රූපී වූ ආත්මයක් තියෙනවා. නමුත් ඔය ඔබලා කියන ක්‍රමයට මේ විනාශ වෙන්නේ නෝචේ බොහවත්ෝ අයන් අත්තා ඉත්තහත සම්මා ඔහොම නෙමෙයි මනාව විනාශ වෙන්නේ. ඒ කියන්නේ ආත්ම නැති වෙලා යන්නේ තමා ඉක්ම වෙන්නේ ඔහොම නෙමෙයි. තමා නැති වෙන්නේ ඔහොම නෙමෙයි. දැන් මේ මොනවාදේද උච්ඡේදවාදී. තමා නැති වෙන එකේ. සමානතීම කතා කරන්නේ වෙන මොනවත් මේ භෞතික ලෝකයේද මේව මොකක්වත් නෙමෙයි. දැන් අපි කතා කරන සක්කායදිට දුර වෙනවා කියක සමාන තියෙන එකනේ වෙන එකක් නෙමෙයිනේ. බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේ යයි කතා කරන්නේ. සක්කායදිට දුර වෙනවා කියලා කතා කරන සමා නැති වෙනව නැති වෙනවා කියලානේ. ඒ කියන්නේ ඒ ඒ දෘෂ්ටියට නෙමෙයි. ඒ සත්‍ය නොදැකීමත් එක්ක දැන් මේ ඔක්කොම වෙයි දෘෂ්ටි. මොකද වෙන්නේ? අත්තිකෝ බෝ අඤ්ඤෝ අත්තා සබ්බසෝ රූප සංඤ. මෙන්න මෙහිම සමාධියක් තියෙනවා. මෙහිම එකක් තියෙනවා. ඒ තමයි වෙනකක් තියෙනවා මේ සියලු රූප සංඥාව ඉක්මවලා පටික සංඥාව ඉක්මවලා නානත් සංඥාව මානසිකාර නොකර ආකාසං අනන්තය ආකාශය අනන්තයි කියලා මේ ඇති ආකාසානංචායතනෙ කියලා බ්‍රහ්ම කොටාසයක් කියනවා. අන්නේ ගිහිලා උපදිනවා. දැන් ඊතර මේ මේ කවුද? මේ ආකාසානංචායතන සමාපatti දක්වා දිනු කරන කෙනෙක්. එතකොට එයා දැන් මොකකටද මේ යන්නේ? නිවන් දකින්නවා කියලා. ඒ කියන්නේ තමා ඉක්ම වෙනවා කියන කාරණාවත්. තමා ඉක්ම වෙනවා. ඒතකොට දැන් ඒ වචනයත් එක්ක තියෙන තමා ඉක්ම වෙනවා කියන කාරණේ තමන්ගෙන් තමා කියන එක නැති වෙලා යනවා. එතකොට මම මේක දැනගෙන දැකගෙන මේ කතා කරන්නේ. මේ මේ මේ මේ ආකාසානංචායතනයට ගියාම තමා නැති වෙනවා කියන කාරණාව. ඒ ඉතින් කල්ප 20000ක ආකාසානංචායතනය තාවිස. කල්ප 20000. කල්ප 20000. එතකොට එතනින් පස්සේ ආත්මය ඉවරයි. ඉතින් ආයෙත් කල්ප 20000ක් කියන්නේ කවුරුත් දන්නේ නැහැ. කල්ප 20000න් පස්සේ මොකද්ද වෙන්නේ කියලා. අවුරුදු 20000ක්ද එහෙම එක ජීවිත විසිදහකුත් නෙමේ අවුරුදු විසිදහකුනේ කල්ප විසිදහ. කල්පේ මාවිස අනන්තය අප්‍රමාණයි කිය කතා කරන්න බෑනේ ආවිසේ ප්‍රමාණය. මෙන්න මේකයි ඔහොමයි මනාවම ආත්මේ විනාශ වෙලා යන්නේ. තමා නැති වෙලා යන්නේ. නේද? මම නැති වෙන එක. දැන් අවිත් මම නැති මම නැති කරන්න දඟලන්නේ. මම නැති කරන්න මම දඟලනවා. තක්කදිට්ඨිය දුරු වෙනවා කියන කාරණා හිතන්නේ මේ විදිහක. අද සමාජෙ. ඔන්න හතරවෙනි දෘෂ්ටිය.